පින්වතුනි අපි අග්ගික භාරද්වාජ සූත්‍රය නැත්නම් වසල සූත්‍රය. මේ වසල සූත්‍රයේතම අග්ගික භාරද්වාජ සූත්‍රය කියලා නමක් තිබෙනවා. ඒ භාග්මනයා අග්ගික භාරද්වාජ කියන භාග්මනයාගේ ජීවේ තිත්තාහි කියලා තත්‍රේව වසලක තත්‍රේව සමනක තිත්තාහි කියලා ඒ නමින් සූත්‍රය හඳුන්වනවා අධික භාරද්වාජ සූත්‍රය කියලා. දැන් ගුරුම පොතේ ඒ සුත්තනිපාතේ මේ සූත්‍රය වසල සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. අටුවාවේ අධික භාරද්වාජ සුත්ත වර්ණනා කරලා අධික භාරද්වාජ සුත්ත වර්ණනා කියලායි අටුවාවට සඳහන් කරන්නේ. පොතේ සඳහන් කරන සූත්‍රය වසල සූත්‍රය. දැන් මේ වසල සූත්‍රයේ එන කරුණ අපි අවසානයේ දක්වා කතා කළා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ජාතියෙන් කෙනෙක් වසලයේ කුවීමක්වත් බ්‍රාහ්මණයේ කුවීමක්වත් වන්නේ නැත ඔහුගේ ක්‍රියාකලාපයනුයි හෙතම වසලේකු හෝ බමුණෙකු වන්නේ කියන මේ බව දක්වලා ඊළඟට තමන් වහන්සේගේ పూర్ව જાතියක් පිළිබඳව සඳහන් කිරීම වශයෙන් ඒ මාතංග පඬිතුමා පිළිබඳ වූ කතා ප්‍රවෘත්තිය දේශනා කළා. එය 14 සඳහන් කර තිබුණේ සූත්‍රයේ එය විස්තර කිරීම වශයෙන් මහා මේ සූත්‍ර අටුවාවේ පසුගිය දවස්කි දවසක කතා කළේ. ඒ <clears throat> මේ මාතංග ඉපද සිටියේ ඒ බෝධිසත්වයේ ඉපද සිටියේ ඒ වසල කුලෙයි නැත්නම් ඒ මේ ලංකාවේ පාවිච්චි කරන්නේ රොඩි ඒ ගම්දිව ඉන්දියාවේ ඔය හරිජනයන් කියන ඒ කොටසටයි ඇතුළත් මේ කුලීනයන් අතර කුලීනයන්ට මුණ ගැසෙන්නටවත් හොඳ නැtei කියලයි මොවුන් සලකන්නේ. ඒ කෙනිසාම තමයි ඒ බෝධිසත්වයන් වහන්සේ මාතංග නමින් ඒ සෝපාක ඒ කුලයට නමක් තියෙනවා සෝපාක කියලා. සෝපාක කියන්නේ ඒ බලු කුණු යා කන පිරිසක් තිබෙනවා. දැන් මල බලකුණු බලකුණු තියෙන ඒවා විල කනවා. පාක කියන්නේ ඒකනේ. ඒ සෝපාක කියලා නම් කර තිබෙන්නේ ඒ නිසා. ඉතින් ඒ ඔවුන් ඒ සමාජයෙන් කොන් කරලා තිබුණු පිරිස. දැන් ඉන්දියාවේ එමය සමාජයෙන් කොන් කරලා. ඒ නිසා ඒ කුලීනයන්ට ඔවුන්ගේ ස්පර්ශය එහෙම නැත්නම් ඔවුන් ඉදිරියට එන එක වුවත් හොඳ නැtei කියලා ගන්න. ඒ නිසායි ඒ මේ මාතංග තුමා තමන්ගේ අපේ මිනිගෙඩියක් බැඳගෙන සිටියේ. ඒ මොකද මේ මිනිගෙඩිය සොලෝ සොලෝ යන්නට ඕනේ. ඒ ඒ හරියට අර අන්ධයා අරගෙන ගියේ කුණු එළියක්. ඒ ගියේ Tamanට ප්‍රයෝජනයක් නිසා නෙවෙයි. අනුන්ට ප්‍රයෝජනයක් වෙන්නනේ. දැන් මේක නම් Tamanට දෙන්නේ නැති වැඩක් නෑ. නමුත් මේ Taman මේ විදිහේ කෙනෙක්ි. ඒ නිසා කුලීන යම් පරිස්සම් වෙන්න. ඒක වුණට ඒ කාලේ සමාජයේ දී තිබුණ එක්තරා දඬුවමක්. ඉතින් එහෙම ආපු අවස්ථාවකදී තමයි ඒ දිත්‍ය මංගලිකාව Taman එදා විනෝද ක්‍රීඩාවක ගමනක යන්නේ ආහාර පිළියෙල කරගෙන ඒ විනෝද කාලයක් ගත කිරීම සඳහා මහා පෙරහරින් කිරිසක් සමග සමුද කිරිසක් සමග යන විටයි මේ මාතංග තුමාව දක්න කියලා අහුවා මේ කවුද කියලා. ඉතින් ඒ මේ අසවලයි කියලා කිව්වම එහෙනම් අද මේ ගමන යන්නට බැරියේ. ඒ ඒ විනෝද ගමන යාමට මේ සුදුසුකම දැන් නැතුව ගිහින්. මොකද මේ ඉදිරියට මොහු ආපු නිසා ආපසු හැරුණා. එවිට මේ මේ ක්‍රීඩාවට විනෝද ක්‍රීඩාවේදී ඈ ආහාර පාන බෙදනවා. ඒ ආහාර පාන වලින් සම්තරපණය වීම බලාපොරොත්තු සිටි පිරිසට මේ බොහොම බලාපොරොත්තු කඩවීමක්. ඒ බලාපොරොත්තු කඩවීම නිසා වුණත් මේ ඔවුන් උරනවා තරහ වුණා. නිසා මොහු නිසායි අපට මේ ලැබී ලැබෙන්නට තිබුණු ලාභය නැතිව ගියේ කියලා. ඒ මාතංගට මාට හොඳටම ජඩුවා. සරලව මරුණයි කියලා හිතාගෙන දාලා ගියා. උන්වහන්සේ ශරීරය මේ ඒකාන්ත ගතිය දුරු වුණාට පස්සේ නැගී සිටියා. ඒ ඇහුවා කිරිසකේ මේ ඒ නගරයේ මිනිසුන්ගෙන් මේ නගර ద్వාරයට කුලවත් අයට පමණක් යන්නට තිබෙන එකක්ද අනිත් අයට පාවිච්චි කරන්නට බැරිද කියලා. කිව්වා නෑ කාටවත් පොදු එකක්. ඒ දොරටුව පොදු දොරටුවක් නගරයට ඇතුළු වීමට තිබෙන දොරටුව පොදු දොරටුවක්. ඉතින් එහෙමනම් මේ දොරටුවෙන් ආපු මට මිනිසා කරදරයක් කෙලේ. ඇයි? ඉතින් ඒ නිසා කෙලේ කුමක්ද? මේ මාතංග තුමා ගියා අභිත්‍යමංගලිකාවේගේ ගේ අසලට ගිහිල්ලා ගේ දොරකට ඒ ඇලුම් නිදාගත්තා. ඒවා දික්කමංගලිකාව ලබා ගන්නේ නැතිව ඈ අයිති කරගන්නේ නැතුව මෙතනින් යන්නේ නැගිටින්නේ. ඉතින් බබුණා බැලිනි ඒ හැමදෙනාම ඈත් ඔහුට පොරොන්දු වුණා. ඒවා මේ කාපනිකේ කියන මේ ඉතා සුළු මුදලක් නාටිය තුට්ටුවක් විතරයි කියලා මේ තුට්ටුව අරගෙන යන්නේ ගිහින් තෙල් අරගෙන ඇඟේ ගාගන්නේ මොකද මේ හොඳටම පාර වැදිලානේ. නේ. ඒ ඒවයි මේ සෑහීමකටපත් වෙන විත්ත මංගලිකාව ලබාගෙනයි මෙතනින් නැගිටින්නේ. නැත්තම් නැගිටින්නේ නැතේ. එදින උම කහවණු වලට දැස්සා. කහවණු දහස් ගණන්. ඒ වෙනස් කරන්නට බැරි වුණා මේ අදහස. කලේ ඒ එවිට ඒ ගමේ ඒ ඒ විද්‍යමංගලිකාවගේ නිවස තිබුණු ඒ ආවට ගෙවල් වල අය ඇවිත් කියන්නට පටන් ගත්තා. අපවත් නැති කරන්නට සා. ඒ නිසා කරන දෙයක් කරලා යරින්දී කියන. ඒ කියන්නේ විද්‍යමංගලිකාව දීලා මූල පුජත් කරන්න. නැත්නම් ඒ වසලයේකු යම් ගේ ගේක දොර කඩක් ළඟ මිය ගියකොත් ඒ ඒ gedara පිට දෙපැත්තේ ගෙවල් හත හත ඒ වල වාසය කරන අයත් ඒ වසලයන් බවට පත් වෙනවා. ඒකයි නීතියක් විදියට. ඔවුන් ඒක ඒ සමාජයේ නීතියක් සම්ප්‍රදායක් වුණා. ඉතින් ඒ කියන නිසා කිව්වා මොන කරලාම යන්නට ආරෙන්නේ. බැරිම තැන විත්ත මංගලිකාව සරසල යවුවා. විත්ත මංගලිකාව ඒ මාතංග කුමාරිට ගිහින් ළඟ හිටියම කිව්වා මට නැගිටින්න බැරි මාව නැගිටවන්න. ඉතින් නැගිටුවලා අල්ලගෙන ගියා. යා ඒ තාපස නැත්නම් ඒ මාතංග තුමාගේ කූඩාරම තිබුණා. ඒක සම්වලින් කළ කූඩාරමක් කියලා නේ. චම්ම කුටි කියලා නේ තිබුණේ. ඒ කුඩාරමට ගෙනී ඒ පස්සේ කල්පනා කළා. මේ දිට්ඨ මංගලිකාව අනුතුරක් ඇගේ తত্ত্বය පහත වැටීමට හේතු වන කිසිවක් මවිසින් කළ යුතු නැහැ. එයා සඳකා ඒ ඈව ආරක්ෂා කිරීම ඒ එහි සිටි අන්‍ය පිරිසට පවරලා ඒ එතුමා ගියා වනයේ. ගිහින් භාවනා භාවනා කරලා නොබෝ කලකින් ඒ පංචාභිඥා අෂ්ට සමාපatti උපදවා ගන්න. උපදවාගෙන ඒ ඉතින් පස්සේ ඒ ඒවා ලබා ගත්තට පස්සේ කැමුණා. ඒ කියනවා ආකාශේනා ගන්ත්වා අහසින් පැනලා නගර දොරටුවේහි දී දැස දිත්තමංගලිකාව වෙතට පිරිස යවුවා. කියන්නේ පණිවිඩයක් වගේ. ඉතින් දිත්තමංගලිකාව මේ තාපසතුමා ආභව අසන්නට ලැබිලා සිටුවා ඒ මගේ ඒ ඥාතියා පැවිදි වෙනවා. මගේ දුක් බව මා ඉතින් පෙළෙන බව දැනගෙන මාව බැලීමට අවිය හැකි කියා ඔහු ඉන්නා තැනට ගොස් පාදක ළඟ වැටි කෙනෙක්ද මාව අනාථ කෙරුවට උතුමා කියලා නෑ පිට මංගලිකාවනේ දුක් වන්නට එපා මුළු ජඹු ජම්බ ජම්බු දීප වාසීන්ගෙන් ඔබට සත්කාර ලබා දෙනවා. ඔබ ජම්බු දීප වාසීන් ලවා ඔබට සත්කාර කරවන්නේ නැහැ කියලා කියන්නේ කිව්වා. ගිහින් ഘോഷා කරන්නේ. හරියට ධර්ම ഘോഷා කරන කාල ഘോഷා කරනවා වගේ ඒ කියන්නේ ප්‍රසිද්ධ කරන්නටයි කියන එක. ප්‍රසිද්ධ කරන්නටයි කිව්වා. ඒ තව මහා බ්‍රහ්මා මම සානික්ක මාතංග මගේ ස්වාමියා මාතංග නෙවේ මහා බ්‍රහ්මයාය සෝ ඒ මහා බ්‍රහ්මයා චන්ද්‍ර විමානය විඳගෙන මින් හත් වෙනි දවසේ මහා වෙතට කැමිනෙනවා ඉතින් මුලදී එසේ ഘോഷා කිරීමට කැමති වුණේ නැහැ. ස්වාමීනි මම බ්‍රහ්මණ මහා ශාල කියන මේ උසස් කුලයක ධනවත් කුලයක උපන් දියණියක්. දැන් මගේ පාප කර්මය නිසා මේ චණ්ඩාල බවට පැමිණ සිටින්නේ. ඒ නිසා ඔබ වහන්සේ ඔය කියන කතාව ඒ ഘോഷාව කරන්නට නම් බැරිය. එවිට <clears throat> ඔබ මාතංගගේ අනුභවය බලය ඔබ දන්නේ නැතිවයි කියන්නේ කියලා මේ රාතිහාරය ඈත දැක්වුවා. <clears throat> සක්වලා ඔය ഘോഷාව කරන්නට කියලා තමාම වාසය කරන තැනට ගියා. ඉතින් ඒ විතරංගලිකාවත් අර කී පරිදි ඒ ප්‍රසිද්ධිය කළා. මාතංග නෙවෙයි මගේ ස්වාමි පුරුෂයා මහා භක්මයයි. මේ මහා භක්මයා තව හත් දවසකින් චන්ද්‍ර විමානය පලාගෙන නාවිකට එනවා ඒක. <clears throat> ඉතින් ඒ එක එක දවස හත්වෙනි දවසකින් කිව්වේ හත් දවසකින් ඊළඟට 6 දවසකින් 5 දවසකින් 4 දවසකින් තුන් දවසකින් දෙදවසකින් හෙට ඉතින් මිනිසුන් ඇකේ කතාව ඒතරම් විශ්වාස නොකලත් මොකක්ද සිදුවන්නේ කියන එක බලන්නට ලැහැස්තිව සූදානම් වෙලා සිටියා. ඉතින් මහා පුරුෂයා මේ මහා පුරිසෝ කියලා කියන්නේ. මම නම් තුනතු කාටද මහා පුරිසෝ කියන්නේ? බෝධිසත්වයන් වහන්සේ. ඒ මහා පුරුෂයා පුන්නම දිවසේ පසළොස්වක පොහෝ දිනෙහි අහකට නැගුණු සඳ මණ්ඩල බිඳගෙන ඒ ආකාරයෙන් කෙනෙන්නට සැලැස්වියේ බිඳගෙන මිනිසුන්ට මහා ජනයාට පෙනෙන ආකාරය මහා බ්‍රහ්ම රූපේ විදුව එතනින් නිකුත් වුණා. මහා ජනෝ ද්වේ චන්දා ජාතාති අතිමඤ්ඤි මඤ්ඤි. මහා ජනයා හිතුවා චන්ද්‍රයෝ දෙන්නේ කියලා. දුරට පේන හැටියට බ්‍රහ්මාව අයං විත්ත මංගලිකං ධමේතුං පුබ්බේ මාතංග වශයෙන්ා ගච්ඡීති. කි විත්තං අගමං. මේ විත්ත මංගලිකා කීව කතාව නම් ඇත්ත. ඒ මේ මහා භ්‍රක්‍මයා වික්‍රමංගලිකාව দমনය කිරීම පිණිස ඒ මාතංග වේශයෙන් පැමුණා මුසක ඒ මාතංග නෙවෙයි වික්‍රමංගලිකාගේ පුරුෂයා මහා භ්‍රක්‍මයා කියන එක ඔවුන් පිළිගත්තා ඉතින් ඊට පස්සේ ඒ වික්‍රමංගලිකාව පුතෙකු ලැබෙන ආකාරය සැලසුවා ඒ අඟුට්ට කියන පරාමර්ශ කියලා කියන්නේ නාභි පරාමර්ශණයෙන් ඒ දරුගෙබක් පිහිටෙවුවා ඊට වෙලා කිව්වා ගබ්බෝතේ සංහිතෝ ඔබට දරුගෙබක් පිහිටියා ඒ පුතෙක් වූ උපන් කල්හි ඒ පුතා නිසා ජීවත් වන්නේ. මේ පුතාගෙන් ජීවත් වන්නේ කියලා කියලා මහා ජනයා බලාගෙන සිටියදීම සඳ විමනට ඇතුළු වුණා. ඒ ඇතුළු වුණු ආකාරය ඉරිදිගෙන්නේ දැක්කා. ඉතින් මේ දිට්ඨිමංගලිකා කී කතාව ඇතුළු මහා ප්‍රඥා තමයි මේ දිට්ඨිමංගලිකාවගේ ස්වාමි පුරුෂයා ඒ වික්‍රමංගලිකාව මහා බ්‍රහ්මයාගේ භාර්යාවයයි කියලා පිළිගෙන <clears throat> බොහෝම සත්කාර කරන්නට පටන් ගත්තා. ඉතින් කියනවා සං සක්කාරං කාතුකාබාණං මනුස්සානං සම්පි සම්පීලනේන නගරද්වාරාන් අනෝකාසාන්‍යයස් සමහර උත්සව දවස්වලදී යම්කිසි තැනකට ඇතුළු වීමට තියෙන දොරටුව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එකිනෙක කෙනා හිර වෙවි හිර වෙවිනේ ඇතුළුවන්නේ පිටවන්නේ අන්න ඒ වගේ. ඒ වගේ මේ පිටමංගලිකාවට සත්කාර කිරීමට පැමිණෙන පිරිස ඒසා විශාල වුණා. ඒ නගරයේ දොරටුව ප්‍රමාණවත් උනේ නැහැ. මොකද ඔවුන් හිර වෙවි හිර වෙවි ඇතුළුවන්නට පටන් ගත්තේ මේ පිටමංගලිකාව බලන්නටත් ඇයට සත්කාර කරනවා. ඒකයි මෙතන කියන්නේ මනුස්සානම් සම්පීලදීන නගරද්වාරානි අනෝකාසානයි තේ චිත්ත මංගලිකං හිරඤ්‍ය රාසින්වි තපෙත්වා නහපෙත්වා ඈව හිරඤ්‍ය රාසින්වි තපෙත්වා රත්රන් ගොඩක කියලා තපෙත්වා නහපෙත්වා නාවලා මණ්ඩෙත්වා සරසවලා රතං ආරෝපෙත්වා රථයක නංවා මහා සක්කාරේන නගරං පදක්ඛිරං කාරාපෙත්වා මහා පෙරහරින් සත්කාරයෙන් නගරය ප්‍රදක්ෂිනා කරවා නගර මැජේ මණ්ඩපං කාරාපෙත්වා නගරෙහි මැද මණ්ඩපයක් සාදවල තත්‍රලං මහා භක්මනේ ප්‍රජාපතිති ඉත්තත්තානේ කපෙත්වා වසාපින් මේ මහා භඥාගේ ප්‍රජාපතියය භාර්යාවේයි කියා මිනිසුන්ට පෙනෙන තැනක සබල ඒ මණ්ඩපය කරලා සබල එහි වාසය කෙරෙනවා යාවස්සා පතිරූපං වසනෝ කාසං කරෝම තාව ඉදේව වසතු ඒ සුදුසු වාසස්ථානයක් ඔබට කර දෙන තෙක් මේ මණ්ඩපෙහි වාසය කරන්නට ඉච්ඡා තවත් වාසස්ථානයක් හදා දෙන්නටයි සූදානම්. එතෙක් මේ මණ්ඩපේ වාසය කරන්නටයි කියලා හැබ ඒ නැවැත්තුවා. සා මණ්ඩපේ ඒව පුත්තං විජායි. ඒ පුතෙකු දිහිකලේ ඒ මණ්ඩපේ. ඒ නිසායි ඒ පුතාට මණ්ඩව්‍ය කුමාරෝ කියන නම. මණ්ඩව්‍ය කියන්නේ මණ්ඩපෙහි උපන් කුමාරයා කියන තේරුම ඇති මණ්ඩව්‍ය කුමාරෝ නාමං අකංසු තතෝ පබුතිච භානම් භාක්මනා මහා භක්මනෝ ස්තුති මේ මහා භක්මයාගේ පුතායයි පරිවාරත්වා කරන් ඔහු පිරිවර කරගෙන ඔහු පිරිවරා වාසය කරන්නේ තතෝ අනේක සත සහස්ස ප්‍රකාරා පන්නාකාරා ආගච්ඡanti දසදහස් ගණන් ලක්ෂ ගණන් පඳුරු ඔහු වෙතට එන්නට පටන් ඒ බ්‍රහ්මනා කුමාරස්සා රක්කන් තපේසු ආගතා ලහුම් කුමාරං දක්තුන්න ලබන් කුමාරයාට බොහෝම රැකවරණ ඔවුන් ඇති කළා ඒ නිසා කුමාරයාව බලන්නට කියා එන පිරිසට ඒතරම් ලේසියෙන් කුමාරයාව දැක ගන්නට ලැබුණේ නැහැ ඒකයි කිව්වේ ආගතා ලහුම් කුමාරං දක්තුන්න ලබන්ති බොහොම පහසුවෙන් කුමාරයාව දකින්නට ලැබුණේ නැහැ. කුමාරෝ අනුකුබ්බේන බුද්ධිමා. ඉතින් කුමාරයා පිළ ක්‍රමයෙන් වැඩිලා. දන් දීමට පටන් ගත්තා. දානං ධාතුන් ආරච්ච. සෝ ශාලාය සම්පත්තානං කපනිද්දි කපනද්දිකානං අදත්. ඉතින් මේ ඔහුගේ දන් පිළිගන්නට එන කපන අධිකාන කපන කියන්නේ දිලින්න. අධිකානං කියන්නේ මේ මග යන එන්නා. එහෙම අයට දන් දෙන්නේ නැතිව බ්‍රාහ්මණානං ඒවදී ඔහු දෙන්නේ රත්පන් ගත්තේ බමුණන්ටමයි දන්. මහා පුරිසෝ කිං මම පුත්‍රෝ දානං දීපීති ආවච්ච. කෙනෙක්ද මගේ පුතා දන් දෙනවා දෙයි කියලා ආවර්ජනා කොට බැලුවා බෝධිසත්වයෝ එවිට දැක්කා ආවජිත බ්‍රාහ්මණානං ඒව දානං දෙන්තං දිස්සා බවුනන්ට පමණක් දම් දෙන බව දැකලා යථා සබ්බේසං දස්සති කතා කරිස්සා හැම දිනාටම දන් දෙන පිළිවෙලක් යොදන්නේ නී කියා චීවරං පාරුපිත්වා වස්ත්‍රය පොරවගෙන පාත්‍රය අරගෙන අහසින් ඇවිත් ඒ පුතාගේ ඒ දොරකඩ සිටියා. දන් ලබා ගන්න. කුමාරෝ තන් විශ්වා. මේ මණ්ඩව්‍ය කුමාරයා මේ මේ මාතංග මාව දැකලා කුතු අයන් මේව විරූප වේශෝ වසනු ආගත මේ විරූප වේශයක් ඇති අප්‍රිය වේශයක් ඇති මේ වසලයා මේ කොහි සිටද මෙහාට ආවේ කුතෝ කොහි සිටද ගී ආවේ කියලා කිතුනා කිතිලා <clears throat> මේ කිපුණු කල්හි ඉතින් බමුණු එතන සිටින. ඔවුන් ගන්නත ගන්නතාති තන් ගහෙත්වා ආපෝකෙත්. අල්ලගන්න අල්ලගන්න කියලා උහා අල්ලාගෙන. ගැහුවා කරුවා. අනර්දසනම් පාපිස්. ඉරියර කළා. සෝ ආකාශයෙන් ගන්වා බහිනගරේ පච්චුත්තාස්. ඉතින් මේ අහකට පැන නැගේ නගරයෙන් පිට එගියා. ඊළා දේවතා කුපිතා කුමාරං ගලේ ගහිත්වා උද්ධං පාදං අදෝ සිරං කපිස්. දෙවිවරු කිපි කුමාරයාව කුමාරයාගේ දෙල්ලෙන් අල්ලාගෙන ගලේ ගහිත්වා ගල කියන්නේ ගල ගල වාටේ කියලා කියන්නේ දෙල්ලේ. ඒ දෙල්ලෙන් අල්ලාගෙන උද්දන් පාදන් අභෝ සිරක් දැන් සමහර විටක පොලිසිය අය කරනවා කියන්නේ උද්දන් පාදන් පාදක උඩටත් ඔළුව පල්ලෙහාට එල්ලුවා අධෝ සිරන් තපේ එහෙම තැබුවා සෝ අක්ඛීහි නිගතේහි මුචේ තීලං පග්ගරන්තේන ගරුදරූපස්සාවි සී දුක්ඛං වේදේ ඉතින් මෙහෙම ඉන්නකොට අක්කීහි නිජ්ජතේහි මුකේන කේලං පද්ධරන්තේන ගරු ගරු උපස්සාස දුක්ඛං වේ. ඉතින් ඇස් දෙකේ අක්කීහි නිජ්ජතේහි මුකේන කේලං පද්ධරන්තේන ඇසින් ඉතින් කඳුළු නෙවෙයි කෙරෙන්නේ විදිරෙන කටින් කෙල පද්ධරන්තේන ගරු ගරු උපස්සාස දුක්ඛං. ගරු ගරු ගාන ශබ්දය මේ ඒ කරමින් මත් දුක වින්දා. ditthමංගලිකා සුත්‍රා ditthමංගලිකාවට ආහන්නට ලැබුණා තමන්ගේ පුතා මේ විදිහේ දුකකට භාජන වෙලා සිටිනේ කියලා. කවුරුත් ආපු කෙනෙක් ගැන දන්නවද කියලා. කවුරු හරි ආවද පුතාව මුණ ගැසෙන්නට හම්බ වෙන්නට. කිව්වා ඔව් පැවිද්දෙක් පැමුණා. කොහේ ඉඳලාද ආවේ? උහින් ගත්තෝ කොහාටද ඔහු ගියේ මෙසේ ගියයි කියලා. ඉතින් ගියේ පැත්ත ගැන කිව්වා. සා තත්ත්වගතා ඈ ගියා. ඒ පැවිද්දා නැත්නම් ඒ මාතංගතුමා ඉන්න පැත්තට ගිහින් මුණ ගැසලා කමත බන්තේ අත්සනු දාසස්සා. ස්වාමීනි තමන්ගේ දාසයාට සමාවන්න යාචන්ති තස්ස පාද මූලේ භූමියා විපජ්ජිත මාතංගතුමාගේ පාමුල හිම වැතිරුණා. තේනච සමේන මහා පුරිසෝ පිණ්ඩාය චරිත්වා යාගුම් ලබිත්වා අං තිවන්තෝ තත්ත නිසින්නෝ හෝති. ඒ වෙලාවෙහි ඒ මහා පුරුෂයන් වහන්සේ පිඩිසිඟා ගිහින් ඒ පිඩිසිඟීමෙන් ලබන ලද කැඳ බොමින් සිටි වේලාව යාගුම් ලබිත්වා තං තිවන්තෝ තත්ත නිසින්නෝ හෝති. ඒ බොමින් සිටියේ ඉඳගෙන සිටියේ. සෝ අවසිට්ඨං තෝකං යාගින් ධිට්ඨමංගලිකාය අදාස. ඒ කැඳ වලින් ඉතිරි වෙලා තිබුණු ටිකක් ධිට්ඨමංගලිකාවට දුන්නා. ගච්ඡිමං යාගුං උදක කුම්භියා ආලෝලෙත්වා. යේසං භූත විකාරෝ අත්ති. ඒසං අක්ඛි මුඛ කන්‍ය නාසා බිලේසු ආසුංච ශරීරංච පරිත්තෝසේති තේහි ඒවන් විබ්බිකාරා භවිසන්ති තී. මේ මේ ගච්ඡ යන්ද ඉමං යාගුන් මේ කැඳ උදක කුම්භියා ආලෝලෙත්වා වතුර හැලියක නැත්නම් වතුර කලයක මේ කලවම් කොට ආලෝලෙත්වා යේසම් භූත විකාරෝ අත්ති යමෙකුට යම් භූත විකාරයක් තිබේ නම් තේසං ඔවුනට අක්ඛි මුඛ කන්න නාසා බිලේසු ඇස් කට කන් නාස් කියන මේ සිදුරු වලට ආසින්ච ආසින්ච කියන්නේ ඉසින්දේ ඉසින්ද ශරීරංක පරිපෝෂේසි ඇඟේද ගාන්ධ ඒවං නිබ්බිකාරා භවිස. එවිට තියෙන මේ ඒ විකාරේ නැතිව යාව. සාතත ආකාශ. ඉතින් කුමාරයාට ඒ විදිහට කළා. කුමාරෝ පකති ශරීරේ ජාතේ තමන්ගේ ප්‍රකෘති ශරීරයේ කුමාරයාට ඇති වුණා. ඒ හිතාත මණ්ඩව්‍ය තං සමාපස්සාමාති මණ්ඩව්‍ය කුමාරයාට කතා කරලා කිව්වා එන්නේ යන්න මාත් එක්ක ඔබ මේ වරද කළ එතුමාගෙන් සමාව ලබා ගන්නට කියලා පුතාත් සමග සියලුම බමුණන් සමග ගිහින් ඒ මහා පුරුෂයාගේ ඒ පාමුල ගැටි ඒ සමාව ළඟ සෝ සබ්බ ජනස්ස දානං දාතබ්බන්ති ඕවටි ඒ වාටංගතුමා මණ්ඩව්‍ය කුමාරයාට කළ අවවාදයේ කුමක්ද හැමදෙනාටම දන් දෙන්නේ හැම දෙනාටම ගන්න. දැන් ඒක බොහොම සැලකිය යුතු කරුණක්. හැම දෙනාටම දන් දෙන්න. මූණ බලා දන් දෙන්නට එපයි කියන එකයි ඒ කියන්නේ. සමනාරු. මේ දන් දෙන අවස්ථාවවලදී ස්වාමීන් වහන්සේලා කැඳවලා. උන්වහන්සේලා වඩමුවලා. දන් දෙන අවස්ථාවවලදී මූණ බලා දන් දෙන්නට ලැස්ති වෙනවා. මූණ බලා කියන්නේ Taman ඉන්නවා මේ තමන් වඩා සැලකෙන අය කියන ආමුතු. ඒ ආමුතුන්ට දාන පිගාන පිළිගන්වන්නට ලොකු කලබලයක්. ඒක ශ්‍රද්ධාවෙන්ම වෙන සිද්ධියක් නෙවෙයි. ඒක බොහෝ විට වන්නේ තමන් නොදනුවත්වම තමා තුළ ඒ කෙනෙකු පිළිබඳව ඇතිවෙන ශ්‍රද්ධා මූලවලින් ඇතිවෙන ලෝභය. සමහරු ඒකට තවත් මම හිතන්නේ ඔය දාන්නේ දානයට වැඩම කරන ආමතුරුවෝ උන්වහන්සේලාත් මේ දායකයාගේ පින උසස් කරන වෙනුවට එය බාල කරන්නට හේතු වෙන කතාවද කියලා මම අහලා තියෙනවා ඒ ඒ තැන්වලදී දැන් අපට ඕන කරන්නේ සංඝයා වැඩමවල දන් දෙන විට මේ සංඝයාට දන් දෙන්න ඒ නිසා මේ සරියුත් මුගලන් කියන මේ නමත් නම් දෙකක් පාවිච්චි කරන්නේ ශරීර මුගලන් පරම්පරාවෙන් අවිච්ඡින්නව පැවතෙන මහා සංඝයාට මේ දන් දෙන්නේ කියලා. ඒ ඒ ඉතා හොඳ පිළිවෙලක් කතාවකුත් ඒක. ශරීර එතකොට ඒ ආදීෙහි සිටි ඒ උතුමන්ගේ සිට පැවතගෙන යන පරම්පරාව. ඒ එතකොට සංඝයා කියලා යන්නේ. පුද්ගලික වශයෙන් නෙවෙයි සංඝයා. දැන් එහෙම ගියන් දිය යුතු අවස්ථාවවලදී මා අහලා තිබෙනවා කියනවා අද මේ දායක මහත්තයාගේ දානය පිළිගන්න පිළිගන්නට නුවර සිට මහා නායක ස්වාමීන් වහන්සේලා වැඩමලා කරලා ඉන්නවා අසුවල් තැන් සිට අසුවල් හාමුදුරුවෝ වැඩම කරලා ඉන්නවා කිය කිය නම් කිය. ඒක සුදුසු කතාවක් නෙවෙයි. දායකයාගේ සිට මේ දන් දෙන්නේ Taman පෞද්ගලිකව දෙන නැත්නම් පෞද්ගලික දානයක් කෙනෙකුට පුද්ගලයෙකුට දෙන දානයක් බවට පරිවර්තනය කරන්නට ඒක හේතු වෙන කතාවක් එහෙම නෙවෙයි දන් දෙන විට සංඝයාට ඒ නිසා ඒ පුද්ගලයා පිළිබඳ අදහස ඇතුළු වන්නට ඕනෑම නැහැ ඒක සලකන්න. දැන් මෙතනම් මේ දන් දෙන කොට මොහු දන් දුන්නේ යම් කිසි පිරිසකට නේ සමහර ඉන්නට පුළුවන් දන් දෙන අය ඉන්නට පුළුවන් අපි දන් දෙන්නේ සියම් නිකායේ ආමුදුරුත් විතරයි කියන පිරිසක් තිබෙනවා. තව ඉන්නවා වෙන අය ඒ ඒ නිකායේ ආමුදුරුත් විතරයි කියන. අනිත් අයට දන් දෙන්නේ. සමහරු වඳින්නෙත් නෑ. නැගිටින්නෙත් නොනැගිට කියනවා අනේ හාමුදුරනේ මගේ කොන්දේ අමාරුවක් තියෙනවා මට නැගිටින්නත් කියලා රාගයට කියන හාමුදුරුවා. එහෙමයි ඉතින් ඒක මේ ශාසනයේ දැන් තේරුමක් නැහැ. අයගේ වැඩ. ශාසනයේ තේරුම් ගන්නවා කියන එක ඒතරම් ලේසි නෑ. ශාසනය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය තමයි ශාසනය. ඒ අනුශාසනය පිළිගෙන ඒ ඒ අනුශාසනය පරිදි පිළිපදින තිරිසත් ශාසනයට අන්තර්ගතයි ශාසනය කියලා ඒ කියන්නේ සංඝ ශාසනය කියලා කියන්නේ භික්ෂු ශාසනය කියලා කියන්නේ ඒ භික්ෂු ශාසනය කීවේ භික්ෂුන් වහන්සේ අනුශාසනයක් පිළිපදින තිරිසක් කාගේ අනුශාසන බුදුරජාණන් වහන්සේගේ අනුශාසන ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කුමක් පිණිස වූ අනුශාසනයක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිළිබඳ වූ අනුශාසනය. නැත්නම් දුකින් නිදහස්ව ලැබීම පිළිබඳ වූ අනුශාසනය. ඒ අනුශාසනයේ පරිදි පිළිපදනා පිරිස. ඒ පිළිපැදීම හේතු කොටගෙන ලබන සත්වයන් තමයි අර පුද්ගල භේදයක් දක්වන්නේ අස්කාර්ය පුද්ගලයෙක් කියන්නේ. අත්පුරුෂ පුද්ගලයා චත්තාරි පුරිස යුගානි අට පුරිස පුත්‍ර. ඒ අනුශාසනයට අනුව පිළිපැද පිළිපැදීම නිසා ලබන තත්වයන් නිසායි ඒ නම් ලබන. දැන් ඒ සඳහා පිළිපදින පිරිස ඒ වික්ෂුන් වහන්සේ සංඝයාය කියන්නේ පිළිපදින පිරිස. අන්න ඒ පිළිපදින පිරිස පිළිබඳව අප තේරුම් ගෙන ඉගෙනට ඕනේ. සංඝයා අතර සංඝයාය කියලා සැලකෙන විට දුස්සීලයි කියන කතාවක් එන්නේ නැහැ. සංඝයා අතර දුස්සීලිය. සංඝයාය. ඒ නිසා අපිට සංඝයාට දෙත හැකි. සංඝයාට එතකොට මේ දෙන්නේ දුස්සීල කියන පිරිසකට නෙමෙයි දුස්සීලයන්ට නෙමෙයි සංඝයාට. ඉතින් මේ අනුශාසනය බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි උන්වහන්සේ බෝධිසත්ව කාලේ ගිත් කරද්දී ඒ ධම් පිළිගන්නට පැමිණෙන පිරිස අතර ඇතැම් විටක සතුන් මරන්නෝද සිටින්නට පුළුවන් එයින් වැළකුණු අයද සිටිය හැකියි. හොරකම් කරන්නෝ එයින් වැළකුණු අය. ඔයා දිවසේ දස අකුසල් කරන්නෝද දස අකුසලයෙන් වැළකුණෝද සිටිත හැකි ඔබ දන්නා පරිදි මේ රජතුමාට කියනවා. ඔබ දන්නා පරිදි ඒ වැරදි කරන අයත් වැරදි වලින් වැළකුණු අයත් කියන මේ දෙපිරිසම ඉන්නවා ඉන්නට පුළුවන්. එහෙත් මහරජ ඔබ ඒ දන් දෙන අවස්ථාවේ මගේ ධාර්මයේ පිළිගැන්වට මේ සතුන් මරන්න, වරකම් කරන්න ආදී වශයෙන් දස අකුසල් කරන්න පැමිණ සිටිනවායි කියා සිත නරක කරගන්නට එපා. සිත නරක කරගන්න. ඉතින් ඒ මොකද සිත නරක කරගත්තොත් පාඩුව කාටද? ලබන්නන්ට දෙලෙම තමන්ට පාඩු. අන්න එහෙම දක්වලා. ඒ නිසා දන් දෙනකොට තියන ඉගැන්වීම. ඒ ඉගැන්වීමක් තියෙනවා මේ විචය්‍ය දානම් සුගත පසත්තං කියන. විචය්‍ය දානම් කියන්නේ සොයා දීම කියන එක. විචය්‍යනි. ඒ සිල්වතුන් ගුණවතුන් සොයා දෙන දාන. ඒක සුදුසුයි. ඒ නිසා අපි එහෙමත් දෙනවනේ. ගුණවතුන් සොයාගෙන ගිහිල්ලා සිල්වතුන් සොයාගෙන ගිහිල්ලා දන් දෙනවා. ඒ දීම වෙන මේක. සංඝයාට දෙන. එවිට සිල්වතුන්ම සොයන්නට ඒ තරම් ලේසි නෑ. අපි හිතන පරිදි සී කියන එක සමහර විටක නැති එක්කෙනෙක් තිබෙන හැටියට පෙන්වන්න පුළුවන්. සී තිබෙන එක්කෙනාගේ හැසිරීම අනුව කතා බහ නිසා සී නැති කෙනෙක් කියලා නැති කෙනෙක් කියලා මේ අනිත් එක්කෙනෙකුට හිතෙන්නට. ඒ නිසා සීලය කියන එක ඒ තරම් අපට දැනගන්නට පුළුවන් එකක් නෙවෙයි. සමහර ප්‍රධාන වැරදි තේන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ සීවත්කම කියන එක ඒ කෙනේ කෙනෙක්ව දැනගන්නට නම් බොහෝ කලක් ඒ තැනත්තාව ඇසුරු කරන්නට ඕනේ කියන්නේ. ඒ ඇසුරු කළ යුත්තේ නිකම්ම නෙවෙයි නුවණ ඇතිව නැති කෙනෙකුට ඒ සීවතාගේ සීල ගුණ ආදිය පෙනෙන්නේ නැහැ. සමහර විටක අප දායකයන් විචුන් වහන්සේලා වැසුරු කරන්නේ නොයෙක් නොයෙක් අදහසක්. සමහර වැසුරු කරන්නේ අපට කරදරයක් වුණොත් හාමුදුරන් ලවා පිරිත් ඒව ගන්නට. එහෙම වැසුරු කරන්නේ නැහැ. එහෙම නැත්නම් මොකක් හරි වුණාම කේන්ද්‍රීය බලව ගන්න. එහෙම නැත්නම් සෙත් කවියක් කියව ගන්න. කවියක් කියව ගන්නට, ලියව ගන්නට එහෙම අසුරු කරනවා හම්බුනේ. මේ එකක්වත් භික්ෂුන් වහන්සේ ඒ අසුරු කිරීමට අප යොදාගෙන තිබුණත් ඒ කරුණ නෙමෙයි. භික්ෂුන් වහන්සේ කියන්නේ උන්වහන්සේ ජන මඟක් තිබේ. යාජිතු මඟක්. අප පිටතින් සිට කළ යුතු තිබෙන්නේ උන්වහන්සේට ඒ සඳහා අපගෙන් ලැබිය යුතු යම් උපකාර වේන ඒ උපකාර එනිසා භික්ෂුන් වහන්සේව ඇසුරු කරන්නේ ඉදෙන්නේ උන්වහන්සේගෙන් යමක් දැනගන්න. දැනගන්නට ඒ කියන්නේ ධර්මය. ධර්මය දැනගන්නට දන් දීලා පින් සිදු කරගන්න. වෙන දේවල් වලට නෙමෙයි. ඉතින් සමහර සමහරු Taman බලාපොරොත්තු වන යම් මෙහෙයක් ආම්දුරන්ගෙන් කරගන්නට ලැස්ති. සමහර විටක සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් නම් කියත් හැකි. මම ඒ වට යන්න කිව්වේ මට බැහැ කියලා. සමහර දායකයෝ ඉන්නට බැරි නෑ. ඒ හාමුදුරුවෝ එක්ක ඒ කාරණේ නිසා තරහ වෙනවා. හාමුදුරුවෝ මං මං මෙහෙම උදව්වක් ඉල්ලුවා හාමුදුරුවෝ මට ඒක කරලා දුන්නේ නැති. දැන් මිනිසුන් එක්ක තරහ වෙන්නේ ඒවා. ඒවට නෙමෙයි හම්බුරුම ඇසුරු කරන්නේ. ඒ ඒකත් තේරුම් ගත යුතු කරුණයි. ඒ මේ දානය දෙන එක මෙතනදී ආපු නිසායි මායේ සිද්ධ. දැන් මාතංග පඬිතුමා ඒ අවවාද කරනවා සබ්බ ජනස්ස දානං දාතබ්බක් සියලු දෙනාට දානය දිය යුතුයි කියලා ඒ අවවාදකට ධර්මයක් ප්‍රකාශ කරලා Taman වාසය කරන ස්ථානයටම ගියා. දැන් ඊළඟට දැන් මාතංගතුමා විච්ඡමංගලිකාව ඇතුළු බමුණු පිරිස ඔවුන් ගෙන තිබුණු වැරදි දෘෂ්ටියෙන් මිදෙව්වා. ඔවුන්ට කරුණු පහදලා දුන්නා. ඔවුන් দমনය කළා. ඒක තමයි දැනීම කියන්නේ. দমনය කරනවා කියන්නේ මේ ගහලා පැනලා ඉලයට පොඩි කරලා එහෙම කරන එකක් නෙමෙයි দমনය කිරීමේ කියන්නේ. දැන් එහෙමත් කරන අය සිටිනවා. නේ? එතකොට අර බය නිසා මිනිසුන් කරන්න දෙයක් නැති අංගා দমনය වෙලා ඉන්නේ. එහෙම නෙවෙයි. ඒ බෝධිසත්වයන් වහන්සේ ඊළඟට උන්වහන්සේ බුදු වෙලා කරපු দমনය අදණ්ඩේන අසත්‍යේන අතට දඬු ගත්තේ නැහැ ආයුධ ගත්තේ නැහැ එහෙම නැතිව දමනය කරනවා. ඒ දැමීමට බොහෝම අමාරු පුද්ගලයන්. අපි බලමු අජාසත් වගේ කෙනෙක් කෙනුවා. අජාසත් රජතුමා තමන්ගේ පියාවත් මැරෙව්වනේ. පියාවත් ඔහු කරපු වැඩේ නිසානේ මැරුණේ පියා. ඒ නිසා පියා මැරුව පාප කර්මයට අයිතිකාරය වුණා නීතිකාරය පියා මැරුව ආනන්තරීය කර්මයක් කියලා. ඒ වගේ දරුණු කෙනෙක්. දරුණු කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ හික්මුවා. කොයි තරම් දුරට හික්මුණාදයි කියතොත් ඒ හික්මීම පිළිබඳවම උන්වහන්සේ වදාරන්නේ පියාව මරණ ලද ඒ ආනන්තරිය පාප කර්මය අජාසත් රජතුමාට නොතිබුණි නම් උන්වහන්සේ අජාසත් රජතුමාට දේශනා කොට වදාළ සාමාන්‍ය ඵල සූත්‍රයේ අසා ඒ ස්ථානින් නැගිටින්නේ සෝවාන් පුද්ගලයෙකු වෙලා ඉතින් ඒ තරම් දුරට দমনය කරනවා. ඒ කියන්නේ සෝවාන් වීමට තියෙන බාධාව කුමක්ද? මේ පියා මරවපු අකුසලයි. මේ වෙනතුන් දන්නවනේ දැන් සෝවාන් ආදි මාර්ගඵලයන්ට පැමිණෙන්නට බැරි ආවරණ ආව බලස්තන කම්මාවරණ විපාකාවරණ ආනාවීතික්කමාවරණ උපවාදාවරණ කිලේශාවර කිලේශාවරණයෙන් පටන් ගන්නවා නම් කිලේශාවරණ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි. ඒ නියත මිත්‍යා දෘෂ්ටිය යමෙකු තුල තිබේ නම් ඒ මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය අත්හරිනතුරු මාර්ගඵලාදිගමනයක් කරන්නට බෑ. ඒක කිලේශාවරණ. කර්මාවරණය කියන්නේ ආනන්තරීය කර්ම. පංචානන්තරීය කර්මයන් කර ඒකෙන් මාර්ගඵල ආවරණය කරනවා. ඒ නිසා යානන්තරීය කර්ම කළ අයට මාර්ගඵල ලබන්නට බෑ ඒ જાතියේ. කර්ම. විපාකාව විපාකයෙන් සිදුවන බාධාව ආවරණ. විපාකයේ කියේ ප්‍රතිසන්දි විපාක. ඒ ප්‍රතිසන්දි විපාකය වශයෙන් තිබෙන්නේ අහේතුක ප්‍රතිසන්දි නම් එහෙම නැත්නම් ද්වි හේතුක ප්‍රතිසන්දියයි. ඒක ආවරයි. විහේතුක ප්‍රතිසන්දිකයාට අහේතුක ප්‍රතිසන්දිකයාට ඒ જાතියේදී මාර්ගඵල අධිගමනයක් කරන්නට බෑ. ඒ විපාකාවයි. ආනාවීතික්කමා වරණ. ආනාවීතික්කමා වරණය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආඥාව කියන්නේ අන මේ ඉක්මවීම එයින් අදහස් කරන්නේ මොකක්ද? ඒ ඇවැත් තියෙනවනේ ඇවැත් තියෙන ඒවා වැරදි තියෙනවනේ දැන දැන කඩ කරන ලද ඒ ඇවැත් ඇති බව ආනාවීතිකමාව දැන් ඒක ඒ තිබෙනවා නම් ඒකෙන් බාධිත වූ දැනස්ථාත මාර්ගඵලාධිගමනයක් කරන්නට බෑ දැන් ඒ නිසා තමයි සමහර කෙනෙක් වික්ෂුන් වහන්සේ අතරනම් උන්වහන්සේට භාවනා කරත් හැකියි භාවනා කරते हैं जैसी සීලේ පීඩා භාවනා කරते නමුත් ඒ භාවනා කොට භාවනාවේ කියන එකේ වචනේ ඉන්න තියෙන අදහස තමයි දියුණුව කියන්නේ. එතකොට දියුණු වෙනවා මොනවද දියුණු වෙන්නේ? දැන් කෙනෙක් දියුණු වෙනවා කියන එකකින් අදහස් කරන්නේ ඒ පුද්ගලයා පිළිබඳ වූ චිත්ත චෛතසික ධර්මයන්ගේ දියුණුවක්. ඒ දියුණුව බෝධිපාක්ෂික ධර්මයන්ගේ වශයෙන් දක්වනවා. දැන් අපි බෞද්ධයන් හැටියට භාවනා කළ යුතු වන්නේ මේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිම වශයෙන් වැඩිම සඳහා. ඒ මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිම වශයෙන් කරන භාවනාවෙන් භාවනාව මුදුන් පැමුණුණු කල්හි පැමිණෙන්නේ මොනවටද මාර්ග ඵලයන්ට. මේ මාර්ග ඵලයන්ට පැමිණෙන්නට කලින් විදර්ශනා ඥාන වශයෙන් ඇතිවන නුවණ තිබෙන ඥාන. දැන් අපි මේ විසුද්ධි වශයෙන් ගන්නා විට විසුද්ධි පහක්ම ඇතුළත් වන්නේ ප්‍රඥාවටයි. සීල සමාධි ප්‍රඥා කියන මේ තුنين ප්‍රඥාවටම ඇතුළත් වන විසුද්ධි පහක් තිබෙනවා. ditthi visuddhi, kankha vitarana visuddhi, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන මේ පහ. දැන් ඒ ditthi විසුද්ධිය කියන එක නාම රූප ධර්මයන් වෙන්කොට ගැනීම. ඒක අර නාම රූප පරිච්ඡේද ඥානය කියන භාවනාවේදී උපදනා වූ ඒ නුවණ ඇතිවීම නිසා වන්නා. ඊළඟට තේසමේ වෙච්ච නාම රූපානම් පච්චේ පරිග්ගහෝ කියලා දක්වන කාංකා විතරණය නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් දැනගන්නා නුවණ. ඒ ප්‍රත්‍යයන් භාවනා කරන තැනකට වැටෙනවා අවබෝධ වෙනවා මේ මේ හේතුන් නිසා මේ මේ දේ ඇති වෙනවා කියලා. ඒ ඒක ප්‍රත්‍ය පරිග්‍රහඥා. දැන් මේ ප්‍රත්‍ය පරිග්‍රහඥානය හා නාම රූප පරිච්ඡේද ඥානය කියන මේ දෙක සම්බන්ධ වෙලයි ඊළඟට විදර්ශනාව කෙරෙන්නේ. මොකද නාම රූප ඉබේ ඇති වෙනවා නෙවේ. නාම රූප ඇතිවන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා. ඒ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා වූ නාම රූප ධර්මයනුයි ඊළඟට විදර්ශනාවට විදර්ශනා කරා. ඒකට කියන්නේ ඒවා එකතු කොට කියන්නේ සප්පච්චය නාම රූප ධර්ම. ඒ සත්පච්චේ නාම රූප ධර්ම පිළිබඳව තමයි ඔය කලාප සම්මර්ෂණය ආදී එන්නේ. කලාප සම. එහෙම ගිහින් ඉතින් ඒ විදර්ශනාවේ පිළිදෙන්නේ ඒ නාම රූප ධර්මයන් පිළිබඳ අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන මේ දැනගැනීම. ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ විශේෂ ලක්ෂණ තිබෙනවා ඒ එක එකට ආය ඒ වාට ආය ඒවා පිළිබඳව දැන ගැනීම තමයි ඥාත පරිඥා කියන්නේ. ඥාත පරිඥා. ඥාත පරිඥා කියන එක ඒ විදර්ශනාවේ විදර්ශනා නුවණින් සිදු කර ගන්නා ඒ නාම රූප ධර්මයන් පිළිබඳව ඒ පච්චත්ත ලක්ෂණ පච්චත්ත ලක්ෂණ කියන්නේ ඒ එක එකකට එක එක ධර්මයකට වෙන වෙනම අයත් ස්වභාව ලක්ෂණයක් ඒවා දැන ගැනීම ඥාත පරිඥාවෙන් සිදුවා. දැන් ඊළඟට විදර්ශනාව කරන විට යර උදේවය භංග ආදී මේ නුවණ උපදිනවනේ. ඒ එවිට ඇතිවන්නේ තීරණ පරිඥා තීරණ පරිඥා කියන්නේ ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන ඒක ලක්ෂණාරම්මනික විපස්සනා කියලා දක්වනවා. ලක්ෂණාරම්මනික විපස්සනා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේවා ගන්න. ඊළඟටයි පහාන පරිඥාවය. පහාන පරිඥා කියන්නේ දැන් අනිත්‍ය හොඳටම දුකල් නාම රූප ධර්මයන් පිළිබඳ අනිත්‍ය. අනිච්ඡානුපස්සනාව අනිත්‍ය දකින්නවා අනිත්‍ය දකින්න. එවිට නිත්‍ය කියා ගන්නා සංඥාව දුරු වී යනවා. අනිච්ඡානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව දුරු වෙනවා. දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාව. අනත්තානුපස්සනාවෙන් අත්ථ සංඥාව. අන්න ඒ විදිහට ඒ එක එක ප්‍රතිවිරුද්ධ ධර්මයන් ඒ ඒ නුවණ උපදවා ගැනීම හේතු කොටගෙන ඒක තමයි පහනයි. එදින් කෙලවරවන්නේ කුතලින්ද ඒ ලෝකෝත්තර නුවණින් සිදු කරන ප්‍රහාණය කරමින් ලෝකෝත්තර නුවණින් කිව්වේ පළමුවෙන්ම ලැබෙන ලෝකෝත්තර නුවණ සෝවාන් මාර්ගඥානය. ඒ සෝතාපට්ටි මාර්ගඥානයෙන් දුරු කරනවා කෙලෙස් ප්‍රහාණය කර මොනවාද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එහෙම නැත්නම් දිට්ඨි විචිකිච්ඡා කියන ඒ ක්ලේශ ධර්ම දෙක සිත් වශයෙන් දිට්ඨිගත සංපයුක්ත සිත් හතර සහ විචිකිච්ඡා සංපයුක්ත සිත් එවැගේම සියලුම එතෙක් කල අනවරාග්‍ර සංසාරයේහි සංසාරයේ තුලදී මේ දක්වා යන මේ මොහොත දක්වා තමා යම් අකුසල කර්මයන් සිදු කොට ඇත්නම් සතර අපායෝත්පත්තිය ලබා දිය හැකි ඒ සතර අපා දුක්ඛයන්ගෙන් මුදවනවා මුදවනවා සුවාන ඉතින් අන්න එහෙම භාවනාවක් උදාගෙදී උගන්වනවා. මේ භාවනාව. දැන් එහෙම භාවනා කිරීම නිතම වෙන් වෙන්නට ඕන පිරිස කවුද? ඒ තමයි සබ්බ දුක්ඛ විස්තරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවං ගහිත්වා පබ්බාජේ තමං මෙන්න මේ ප්‍රතිඥාව හොඳට තමන්ගේ සිතට ගත යුත්තක්. ඒ ප්‍රතිඥාව බොහෝ විට බොහෝ දෙනෙකුට අමතක අමතක වන්නේ මක් නිසාද? අමතක වෙනවයි කිව්වේ මොන හේතුවක් නිසාද අමතක කරන්නේ? නැත්නම් ඒ ප්‍රතිඥාවට පිටුපා කටයුතු කරන්නේ ශ්‍රද්ධාවේ මන්දකම ශ්‍රද්ධාව නැතිකම ශ්‍රද්ධාවේ තිබෙන දුර්වලකම ඒ නිසායි දැන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන ඒ සීලය පිළිබඳව දක්වනවා. ඒ සීලය තේ නම දීලා තිබෙන ඒක තේරු ප්‍රාතිමොක්ඛ කියන එකේ තියෙන ප්‍රධාන කියන අර්ථය ප්‍රමුඛ කියන අර්ථය යෝනං පාතිකං මුඛේති මෝචේති इति පාතිමොක්ඛං කියලා දක්වනවා. යමෙක් මේ සීලය රත්නේද හෙතම සතර අපායාදී වෘත දුක්ඛයෙන් මිදෙනවා මුදවනවා. ඒ සඳහා රත්නා සීලයක් ඉතින් ඒක කුමක් නිසාද රකින්නේ මොන ධර්මයක් හේතු කොටගෙනද රකින්නේ කියලා දක්වන්නේ ශ්‍රද්ධා සාධනං විනී පාතිමොක්ඛ සංවර සීලං ශ්‍රද්ධාව නිසා එයකට දැන් අපාකරුවද අපි පන්සිල් රකින්නවා නම් ඊට උසස් සීලයක් රකින්නවා නම් ඒ ශික්ෂාපද නොකඩා ආරක්ෂා කිරීමට ප්‍රධාන වෙන කාරණේ තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවේ නියමයි. ඒකට ඒ ශ්‍රද්ධාවට අනුගත වෙන වීරිය ඕන කරනවා. සමහර විටක ඕන කරනවා වීරිය. ඒ මොනම බලයකින්වත් ඒ මැඩෙන්නේ නැති තරම් වූ වීරියක් ඕන. ඒකට මොනම බලයකින්වත් මැඩෙන්නේ නැති තරම් වූ ශ්‍රද්ධාවක් තිබෙනවා. දැන් මේ බෝධිසත්ව කාලෙහිදී උන්වහන්සේ අනුශාසනා කරනවා මේ දන් දෙන කෙනෙකුන්ට ගම්බෙර කෙනෙකුට දැන් වර්තමානයේ අනුශාසනා කරන්නේ දුස්සීලයන්ට ගම්බෙර දෙන්න. ඔවුන් දන්නේ නැහැ කවුද කියලා දුස්සීල. නම් දෙන්නට එපයි කියලා. දුන්නොත් අපායට යනවා. එහෙම කියන්නේ අපායට. එහෙම දන් දීලා අපායට යන්නේ නැහැ. දන් දීම පිනක් නම් අපායට යවන එකක් නෙවෙයි මේක. දන් දීම පිනක්. ඒ පින කවර කවරෙකුට දුන්නත් සිදු වෙන්නට ඕන. හැබැයි දානමය චේතනාවෙන් යුතුව. දීන් හැම එකක්ම දින් වෙන්නේ නැtei කියලා මා කියලා කියනවනේ. ඉතින් නිදු දන්නවනේ නේ. දැන් මත්පැන් බෝතලයක් ගෙනල්ලා මේ ගෙනල්ලා ඉතින් මේක අපි භුක්ති විඳිමුයි කියලා කිසිම ලෝභයක් නැතිව ඕනතරම් වියදම් කරලා ඉතින් දෙනවා. ඒක පිනක් සිදු වෙන දීමක් නෙවෙයි. හැම දීමක්ම පින් සිදු වෙන එකක් නෙවෙයි. නේ එවනම් කොයිතරම් දීම් තිබෙනවද කාට හරි පුළුවන් මේ තව කෙනෙකුට වහදෙන්න නපුන්නේ නෑ නේ ඒ වගේ ඔසදීමක් වගේ තමයි මත්යන් දෙනවයි කියන එක සමහර විටක රස දීමෙන් එකවරක් මැරෙන්නේ මත්යන්ෙන් සමහර විටක බොහෝ වාරවලින් මැරෙනවා මේ මිනිස්සු ඒ එහෙම තත්ත්වයක් වෙනවා මත්යන් දීම නමුත් ඒක ලොකු සංග්‍රහයක් ඇතුළත කරන්නේ ඒ කරන්නේ අක්ෂාද නොදත්කම එහෙම නැත්නම් දැනගත්තන් ශ්‍රද්ධාව නැහැ ඒ නිසා නොපිළිගන්නා බව ඉතින් දීම වර්ණනා කරන අතර ඒ නොදිය යුතු දේ මොනවද කියලා දැනගන්න හැම දිනාටම හැම දෙයක්ම දිය යුතු නැහැ හැම දෙයක්ම දෙන්න ඕනේ නැහැ දැන් බොහෝ විට බොහෝ දෙනා තමන්ගේ දරුවන්ට වුණා නොදිය යුතු දේවල් දෙනවා අතට දෙනවා තුවක් එල්ලම් පිස්තෝල තමයි නමුත් ඒවා දිය යුතු දෙයක පිස්තෝල කියන්නේ මොකටද පිස්තෝලයක් පාවිච්චි කරන්න කුමට කවහ මරන්න නිකන් තියෙන පිස්තෝල ඒ නිසා හැබැයි ඉතින් සමහර ඒවා දෙනවා දරුවන්ට ඒ මොකද උදා කල් සිටම මේ සතන් කාමු කියන්නේ එහෙම දෙනවා ඉතින් ඒකේ ඉතිරිච්ච වාගේ අදහස් කරනවා. නම් බෞද්ධයෙක් නම් එය සුදුසු එකක් නෙවෙයි. බෞද්ධයා මරන්නට ලෑස්ති කෙනෙක් නෙවෙයි. මරණ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ ඒ අදිතාලම හොඳ නැහැ. සමහර විට ඒක දුර්වලකමක්. නොමරණ එක දුර්වලකමක්. නොමර කාවරු නොමරණ එක දුර්වලකමක්. කියලා බලන්න. ඒ ඒ දුර්වලකමයි කියලා තේන්නේ කාටද? දුර්වලකමයි කියලා තේන්නේ ගුණේ නැති කෙනෙකුට. ගුණ කියන්නේ ගුණ කියන ඒවා දන්නවනේ මේ පින්නතු. ගුණ නැති කෙනෙකුට තේමෙවි. නොමරණ එක දුර්වලකම. නමුත් දුර්වලකම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාරන පරිදි ඉවසීමයි කියන එක ඊට වඩා උසස් එකක්. යෝ හවේ බලවා සම්තු දුබ්බලස්ස තිතික්ඛති තමේව දුබ්බලස්ස තිතික්ඛති යෝ හවේ බලවා සම්තු දුබ්බලස්ස තිතික්ඛති තමාහු පරමං කන්ති මිච්ඡං කමති දුබ්බලෝ එතන කියන්නේ යෝහවේ බලවා කම්තු තෙමේ බලවත්ව සිටින්නේ යෝ හි වේ බලවත් සම්පෝ. තමා බලවත් කෙනෙකුන්ව සිටිවි. තමන්ට තියෙන ශක්තිය කෙනෙකු විනාශ කර දාන්නට හෝ මොන විදිහේ දෙයක්කට පමුණවන්නට හෝ බලය තිබෙනවා. දුබ්බලස්ස පිටික්කති. එහෙම තැනත්තා දුර්වලයාට ඉවසනවා නම් දුර්වලයාට ඉවසනවා කියන්නේ දුර්වලයාගෙන් සිදුවන දේවල් තිබෙනවා. ඒවාට ඉවසනවා. තමාහු පරමං කම්පි. එය උතුම්ම ඉවසීමක්ය ශාන්තියක්ය. ඇයි නිච්ඡම් කමති දුබ්බලෝ දුර්වලයා නිතරම ඉවසන. ඒ මොකද දුර්වලයාට කරගන්නට දෙයක් නැති නිසායි. ඒ ඉවසීම නෙවෙයි ලොකු ඉවසීම. පුළුවන්කම තිබියදී. පුළුවන්. Tamanට පුළුවන් කෙනෙකුන්ව මරන්න. ඒ මරන්නට පුළුවන්කම තිබියදී කෙනෙකු කරන ගැසීම ඉවසනවා නම් ඒක කොයිතරම් දෘෂ්ටිද? ඒක පුරුදු කරන්න ඕනේ. ඉතින් සමහර විටයි ඒක ඒක පොතපතක සීමා විය යුතු ගුණයක් නෑ. බුද්ධ ආගමේ උගන්වන හැම කාර්යයක්ම පොතපතට සීමා විය යුක්ක් නෙවෙයි. ශාසනය කියන්නේ පොතපතේ තියෙන එක නෙවෙයි. ශාසනය කියන්නේ පිළිපදින දෙයක්. පිළිපදින. ශාසනය එනිසායි නිර්පද්‍රිතව පවතිනවායි කියන්නේ. වෙන කර්මයක් නිසා නෙවෙයි. නිර්පබ්බුතව ශාසනය පවතිනවා. යම් රටක ශාසනය පවතිනවායි කියන්නේ පොත්පත් තියෙනවා කියන එක නෙමෙයි ලයිබ්‍රරියේ. පොත්ගුලේ පොත් තියෙනවායි කියන එක නෙවෙයි. එහෙම නැත්නම් චෛත්‍ය විහෙර විහාර ඒවා තිබෙන නිසා නෙවෙයි. පන්සල් කියලා කියක් තියෙන නිසා නෙවෙයි. ඒවා තිබියදී ශාසනය නැතිවන්නට. ඒවා තිබියදී දැන් සමහර රටවල් තියෙන්නේ. බොරොබුදුර වගේ එහෙම තැන් තියෙනවා. ඒවත් බෞද්ධ සිපස්ථාන හැටියට නිකන්. නමුත් ඒ තැන් වල සාසන තියෙන සාසන ශාසනය තිබෙන්නේ ඒ ශාසනික පිරිසින්නට ඕන. ශාසනය කියන අනුශාසන. අනුශාසනය තිබෙන්නේ පිළිපදින. පිළිපැදීම තිබෙන්නට ඕන. ඒ පිළිපැදීමයි සීල සමාධි පඤ්ඤා. සීල සමාධි පඤ්ඤා. ඉතින් සීල සමාධි පඤ්ඤා කියන මේ ධර්ම විතර දානය කොහාටද අපි ඇතුළත් කරන්නේ? දානය යන්නට ඕන සීලයට. සීලයට දානය කියන එක ඇතුළත් වන්න. ඇයි? දිනවනේ සීලය චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලය කියලා. එපමණක් නෙවේ. සීලයේ තියෙනවා තව දානීය. දැන් පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. එතන කුමක්ද දෙන්නේ? එතන තමන් සතුන් මැරීමෙන් වළකිනවා. එපමණක් සිදුවන්නේ නැහැ. Taman මහත් અભේදානයක් දෙනවා ලෝකයාට. මුළු ලෝකයකම මහත් અભේදානයක් දෙන්නේ තමා නිසා. කිසිදු සතෙකුට මරණ බිය එන්නේ නැහැ. මේ තනත්තාගේ යම් ක්‍රියාවක් හේතු කොටගෙන මට මරණය පැමිණේවි නැත්නම් ඔහු මාව මරා දමාවි කියලා කාටවත් භයක් නැහැ. ඒ නිසා ලෝකයාට දෙන්නේ અભය දාන. ඒ වගේමයි එක එක සීල ශික්ෂාපදයෙන් දාන. දැන් ඒක ඒක කෙනෙකු තුල ඇතිවන දෙයක් මිසක පිටත්තරව තිබෙන එකක් නෙවෙයි. දැන් කෙනෙක් දැන් සීවතාය කියන්නේ ඒ නිසා සීවතා කියන තැනට ලෝකයාට සිදුවන යහපතේක ලෝකයාට ඉතින් සීවතා ඒ සීවත් වන්නේ Taman සීවත් යයි පෙන්වන්නට නම් නෙවෙයි. ඒකත් උනේ නෑ. පෙන්වන්නට ලෑස්ති වෙන එක කී තියෙන ලොකු අඩුපාඩු. සීවත් බව පෙන්වනකොට සීවත් නොවී පෙන්වන්නට පුළුවන්. පෙන්වන අදහස ආවම එන්නේ ඒකයි. පෙන්වීමට සීල් කියන්නේ. පෙන්වීමට නෙවෙයි සීල් වෙන්නට. Taman සීලේ කුමක්ද? මොකකටද සීලය ඕනේ? සීලය ඕනේ කුමකටද? අපාය ආදී දුක් දුක්ඛේන තමාව මුදවන්න. ඒකටයි සීලය. ඉතින් අපායෙන් මිදෙන්නට පුළුවන් පවු නොකොට පින් කිරීම හේතු කොටගෙන එහෙම කියත හැකිනේ දැන් අකුසලයක් හේතු වෙන්නේ අපායට යන්නේ ඒකට අකුසල් නොකර හැරීමෙන් ආදීහි අතීතෙහි කර තිබුණු අකුසලයක විපාක වශයෙන් වශයෙන් කෙනෙක් අපායෙහි දුක් විඳින්නට පුළුවන්. ඒකට ඒක බලපන්නේ නෑ. නමුත් සීලය අපා දුකින් නිදහස් කිරීමට හේතු වෙනවා. අපාය දුක්ඛය ඉක්මවීම. සමාධිය සමාධිය කුමකින් ඉක්මවීමට ඉක්මවීමට හේතු වෙන එකක් කියලාද දක්වන්නේ? සමාධි කාම ධාතු සමතික්ක මනුපායෝ කාම ධාතුවේ කියන්නේ කාම ලෝකය. කාම ලෝකය සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක සය කියන මේවා කාම ධාතු. ඒ කාම ධාතුව ඉක්මවීමේ උපාය කුමක්ද? සමාධිය. එනිසාම ධ්‍යාන උපදවා ගත්තයි ධ්‍යානෙ නොකිරෙහි කාලක්‍රියා කොට බඹලෝ උපදින්නේ. ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා සබ්බ දුක්ඛ සමතික්ක මනුපායෝ සියලුම දුක් ඉක්මවීමේ උපාය ප්‍රඥාව. ඒකට සියලුම දුක් ඉක්මවීම නම් පංචස්කන්ධ දුක්ඛය. සියලු දුක් කියවම පංචස්කන්ධ දුක්ඛයනේ එතකොට ගන්නට තිබෙන්නේ. කාම ලෝකේ, රූප ලෝකේ, තරූප ලෝකේ කියන මේ හැම ලෝකයකම තියෙන්නේ පංචස්කන්ධ දුක්ඛය. ඒ දුක්ඛය ඉක්මවීමේ උපාය ප්‍රඥාවෙන් දක්වනවා. ප්‍රඥාව. දැන් ඒ